පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ පටිච්ච සමුප්පාදය සම්බන්ධ දේශනා පෙළෙහි අපට අද දිනට નિયમિતව තියෙන්නේ සලායතන පච්චා පස්සෝ පස්ස පච්චා වේදනා කියන මේ காரணා දෙක අද දින පැහැදිලි කර ගන්නට අපි උත්සාහ කරන්නේ. පසුගිය සතියේ වෙසක් පොහොයට පසු දින විශේෂ පින්කම් වැඩසටහන් යෙදලා තිබුණු නිසා ධර්ම සාකච්ඡාව පැවැත්ුණේ නැහැ. ඒ බව අපි කල්ැතුව හැම දිනාටම දැනුවත් කළා. ඊට පෙර සතියේ අපි සාකච්ඡා කළේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං කියන මේ අංග දෙක. ඉතින් ඒ කාරණා දෙක ගොඩාක් සංකීර්ණ නිසා විශේෂයෙන් රූප කලාප ජනිත වීම ඒවාෙහි වර්ධනය නාම ධර්ම වල හට ගැනීම ඒවා සංකීර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය ආයතන ඔස්සේ මේ කරුණු ගොඩක් ගැඹුරු නිසා අපි ඒ සාකච්ඡාව විශේෂයෙන්ම අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දමල මහානායක මාහිම්පාණන් වහන්සේගේ පටිච්චසමුපාද ග්‍රන්ථය ඇසුරු කොටගෙනම ඒ ග්‍රන්ථයේ තියෙන පැහැදිලි කිරීම ඒ ආකාරයෙන්ම මතු කරමින් අපි සාකච්ඡාව සිද්ධ කළේ. අද දවසේ අපිට ඉන් ඔබට තියෙන ඊළඟ අංග දෙක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි සලායතන පඤ්ඤා පස්සෝ පස්ස පඤ්ඤා වේදනා කියන මේ காரணා දෙක. එතනදී මහානායක හඳුරු විශේෂයෙන් පැහැදිලි කරනවා විභංග පාළියේ සලායතන පච්චා පස්සෝ කියලා දක්වලා තියෙන මේ කාරණේ කොහොමද විග්‍රහ කරන්න කියන බව තත්ත කතමෝ සලායතන පච්චා පස්සෝ චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ඝාන සම්පස්සෝ ජීවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ අයං උච්චති සලායතන පච්චයා පස්සෝ එතකොට ආයතන හයෙන් අපි ආයතන ගැන කතා කරනකොට නිතරම කතා කරනෝනේ ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි ආධ්‍යාත්මික ආයතන කිව්වේ චක්කු සෝත ඝාන ජීවහා කාය මන බාහිර ආයතන කිවි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. එතකොට මේ බාහිර ආයතන ආධ්‍යාත්මික ආයතන වලට ස්පර්ශ වෙනකොට එහෙම නැත්නම් එහි ප්‍රතිබිම්බය එහෙම නැත්නම් එහි තියෙන ස්වභාවය මේ ආධ්‍යාත්මික ආයතන වලින් ග්‍රහණය කරනකොට එතන ස්පර්ශයක් සිද්ධ වෙනවා. එතකොට මේ ස්පර්ශය සිද්ධ වීමේදී ආයතන ආධ්‍යාත්මික ආයතන 6ට අනුව ස්පර්ශයන් 6ක් දක්වලා තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන. එතකොට චක්කු සම්පස්ස කියලා කියන්නේ ඇසට රූපය රූප ඡායාව චක්කු ආයතනයට එහෙම නැත්නම් ඇසේ තියෙන ඔපය මත අර රූපයේ ඡායාව පතිත වුණු පමණටම එතන ස්පර්ශයක් කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ නැහැ. එතන ඒ ස්පර්ශය සිද්ධ වෙන්නට නම් විඥානයේහි සම්බන්ධය තියෙන්නට ඕන. විඥානයත් සම්බන්ධ වෙනකොට ඒ විඥානයේහි ජනිත වෙන්නා වූ එක්තරා ගුණයක් හැටියට තමයි මේ පස්සය එතනදී දක්වන්නේ. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් දැන් මුහුණ බලන කැඩපතක්. කැඩපතක් යම් තැනක තියෙනවා නම් ආලෝකයේ තියෙනවා නම් අවට තියෙන වස්තුන්ගේ ප්‍රතිබිම්බය ඒ කැඩපතෙන් දකින්නට පුළුවන්. දැන් කැඩපත මත අර ඡායාවන් පතිත වෙලා තිබුණු පමණට අපි ඒවා දැකගන්නේ නැහැ. අපි ඒවා දැකගන්න පුළුවන් වෙන්නේ අපේ අවධානය ඒ කෙරෙහි යොමු වුණොත්. ඒ කෙරෙහි යොමු වුණාම තමයි අපි මනසින් තමයි ඇත්තටම හඳුනාගන්නේ මේ අසවල් රූප රූප ඡායාවයි කියන්නේ. එතකොට ඒ සිද්ධියම තමයි නේත්‍රයේ හිත් සිද්ධ වෙන්නේ. ආලෝකය තියනවා නම් බාහිර රූප සටහන් එහෙම නැත්නම් බාහිර වස්තුන්ගේ ඡායාවන් තියනවා නම් ඒ ඡායාව ආලෝකයේ කරන කොටගෙන නේත්‍ර පෘෂ්ඨයට ඒ කියන්නේ නේත්‍රයේ මතු පිට තියෙන අර ඔපය මත ඒකනේ චක්කු ආයතනය කියලා එහෙම නැත්නම් චක්කු ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ මේ මේ මාංශමය වශයෙන් සැකසීලා තියෙන අපිට ලොකුවට පේන ඇස නෙමේ මේ කළු ඉංගිරියාව මැද තියෙන අර රූප ඡායාවන් පතිත වෙන්නට යෝග්‍ය වූ ඔපය තමයි චක්කු ඉන්ද්‍රිය චක්කු ආයතනය කියලා හඳුන්වන්නේ එතකොට අර කැඩපතක් මත රූප සටහන් ආලෝකය හේතු කොටගෙන පතිත වෙන්නාසේ අර බාහිර වස්තුන්ගේ සටහන් ආලෝකය නිසා මේ නේත්‍රයට එහෙම නැත්නම් චක්කු ආයතනයට යොමු වෙනවා. ඒ යොමු වීමේදී ඇතිවෙන ඒ සම්බන්ධතාවයේ හේතු කොටගෙන එතන එය හඳුනා ගන්නා වූ එය දැන ගන්නා වූ සිතක් පහළ වෙනවා. ඒක තමයි හඳුන්වන්නේ චක්කු විඥානයයි කියලා. එතකොට ඒ සමස්ත මානසික ක්‍රියාවලියමයි ඒ මානසික ක්‍රියාවලිය ඇස මුල් කොටගෙන සක්‍රිය වෙන නිසා තමයි එතන ජනිත වෙන ඒ සිත චක්කු විඥානයයි කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මේ චක්කු විඥානයේ සිද්ධ චක්කු විඥානයේ ජනිත වෙන්නේ ඇයි? අර රූප ඡායාව ස්පර්ශ වීම නිසා. නමුත් ඒ කියන ස්පර්ශය නෙවෙයි මෙතන පස්ස කියලා හඳුනා ගන්න. මේක පරිස්සමෙන් අපි තේරුම් ගන්න. උදාහරණයක් හැටියට දැන් ඔන්න දැන් චිත්ත වීති ගැන දක්වනකොට අපි ඉගෙනගෙන තියෙනවානේ ගක් දෙන අපි මීට පෙරත් දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. මුලින්ම දැන් වෙනත් පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නෙ නැති අවස්ථාවල භවාංග චිත්ත සන්තතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. භවාංග සිත කියලා කිව්වේ ප්‍රතිසන්දි විඥාණයම නැවත නැවත නැවත නැවත ජනිත වෙන ඒ අඛණ්ඩ ප්‍රවාහය. ඒක තමයි මනෝද්වාරය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මේ භවාංග චිත්ත පරම්පරාව මෙහෙම තියෙන අතරේ තමයි ඔන්න අර චක්සු ප්‍රසාදයට බාහිර රූප ඡායාවක් ගැටෙන්නේ. ඒ ගැටෙනකොටම ඒ ස්පර්ශය හේතු කොටගෙන අර භවාංගය චලනය වෙනවා. ඒතර භවාංගය චලනය කරන්නට සමත් වෙන්නේ අර රූප ඡායාව නේත්‍ර ප්‍රස්ඨයට එහෙම නැත්නම් නේත්‍රයේ ඔපයට ස්පර්ශ වීම තමයි අර භවාංගය චලනය කරන්නට හේතු ඊට පස්සේ එතනින්මයි භවාංග ක්‍රියාවලිය නවතිනවා. ඒ නවතින අවස්ථාව හඳුනා ගන්නෝ භවාංග උපච්ඡේදක කියලා. එතකොට භවාංග සිත සැලුණා. ඊට පස්සේ භවාංග චිත්ත පරම්පරාව නැවතුණා. ඒක තමයි භවාංග උපච්ඡේදක ඊට පස්සේ පංචද්වාරා වජන. ඊළඟ සිත ඇති වෙනවා කොහෙන්ද මේ ආරම්මණය පැමිණියේ කියලා විමසා බලන සිතක්. එතකොට ඒකට තමයි පංචද්වාරා වජන. ඇසින්ද, කනින්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයින්ද. ඒ පහම එකවර පරීක්ෂා කරන සිතක් පහළ වෙනවා. මේක උපමාවකින් දක්වලා තියෙන දැන් මකුළුවේ දලක් වේලා ඒ දල මැද්දට වෙලා ඉන්නකොට කවර පැත්තකින් හරි ඔන්න කුරුමිනියෙක් මැස්සෙක් අර දැලේ පැටලෙනවා. පැටලුණෙන් පස්සේ මකුළුවා එකවරම අවධානය යොමු කරලා බලනවා මොන පැත්තෙන්ද පැටලුනේ. පැටලුනේ මොන පැත්තෙන්ද කියලා බලලා ඒක හඳුනාගෙන වහාම වේගෙන් මකුළුවා එතනට දිව යනවා. දුවලා ගිහිල්ලා තමයි තමන්ගේ ගොදුර ග්‍රහණයට ගන්න. අන්න වගේ තමයි දැන් ඇස මත රූප ඡායාව ස්පර්ශ වුනහම ඒකෙන් භවාංග සම්තතිය චලනය වෙනවා ඊට පස්සේ භවාංගයේ ඡේදනය වෙනවා හෙවත් නවතිනවා ඊට පස්සේ ඇති වෙන්නේ පංචද්වාරා වජන ඒ ඉන්ද්‍රියන් පහම ආධ්‍යාත්මික ආයතන පහම චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ ඉන්ද්‍රිය පහම ආවර්ජනා කරන සිතක් තමයි ඊළඟට පහළ වෙන්නේ. ඒකට තමයි පංචද්වාරාවජන සිත කියන්නේ. පංචද්වාරාවජන සිත ඇති වෙච්ච ගමන්ම හඳුනා ගන්නවා මේ අරමුණ ස්පර්ශ වෙලා තියෙන්නේ ඇසෙහි. ඒ ඒ හඳුනා ගැනීම සිද්ධ කරපු ගමන් අන්න ඊළඟට තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. දැන් චක්කු විඥානය පහළ වෙනතෙක් අර රූප ඡායාවෙහි යම් ස්පර්ශයක් සිද්ධ වෙලා තියෙනවා ඇසෙහි. නමුත් ඒ ඒ ඇතිවෙච්ච ස්පර්ශය ගැන නෙමෙයි මේ කතා කරන්නේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ අන්නේ චක්කු විඥානය ඇති වුණාට පස්සේ ඇතිවෙන ස්පර්ශයක් ගැනයි මෙතන මේ කතා කරන්නේ මොකද අර ස්පර්ශය ඇති වුණයි කියලා ඒක චිත්තසංතතියේ පැවැත්මට අදාළ වෙන්නේ නැහැ. ඒක හරියට බාහිර කොතනක හරි අපි විවෘත තැනක කැඩපත් කැඩපතක් තියලා තියෙනවනම් ඒකට ඉතින් නොයෙකුත් රූප සටහන් අහලා පහලා තියෙන ඒවා ආලෝකය නිසා පතිත වෙන්න පුළුවන්. ඒවා පතිත උණයි කියලා කණ්ණාඩියේ ඒක හඳුනා ගන්නෙත් නැහැ රූපය ඒක දන්නෙත් නැහැ මොකක්වත් දන්නේ නැහැ හැබැයි මෙතන යම්කිසි පුද්ගලයෙක් කියන කතාව නෙමෙයි යම්කිසි විඥානයක් විසින් තමයි හඳුනාගන්නේ අර කැඩපතෙහි මේ වගේ සටහනක් සටහන් වෙලා තියෙනවා ඉතින් අන්න එතනින් පස්සේ තමයි මේ කැඩපතේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය මානසික ක්‍රියාවලියකට බලපෑම් ඇති කරන්නේ. අර විඥානයේ සම්බන්ධ වුණාට පස්සේ. ඒ නිසා අර රූප ඡායාව ඇසෙහි ස්පර්ශ වීම කියන මූලික කාරණේ නෙමෙයි මෙතන ගන්නෙ ඒ ස්පර්ශය නිසා භවාංග චලන භවාංග උපච්ඡේදක පංචද්වාර වජ්ජන ඔය මානසික ක්‍රියාවලිය සිද්ධ වෙලා ඊට පස්සේ ඇති වෙනවා චක්කු විඥානය අන්නේ චක්කු විඥානය ඇති වෙනකොට ඒ චක්කු විඥානය කියලා කියන්නේ ඇස මුල් කොටගෙන ජනිත වෙන්නා වූ සිත ඇස මුල් කොටගෙන ඇතිවෙන්නා වූ සිත විසින් අර පැමිණි ආරම්මණය ස්පර්ශ කරමින් තමයි මේ චක්කු විඥානය පහළ වෙන්නේ. අන්නේ චක්කු විඥානයේහි අර අරමුණ ස්පර්ශ කරන ආකාරයෙන් පහළ වෙන ගුණය. ඒක එක්තරා චෛතසික ධර්මයක්. ඒක සම්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයක්. අපි පෙර දිනෙත් කතා කළා සබ්බචිත්ත සාධාරණ චෛසික හතක් තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රය මානසිකාර එතකොට මේ මේ චෛතසික හත සෑම සිතකම කුසල අකුසල ක්‍රියා විපාක හැම සිතකම අනිවාර්යෙන් යෙදෙන චෛතසික ධර්ම හතක්. ඒ නිසායි සබ්බචිත්ත සාධාරණ හැම සිතකටම සාධාරණයි කියලා කියන්නේ. එතකොට දැන් මේ පස්ස චෛතසිකය කියලා කියන්නේ අර හැම සිතකම අනිවාර්යෙන් ඇති වෙන චෛතසික ධර්මයක්. ඇයි ඒ චෛතසික විසින් තමයි ආරම්මණය ස්පර්ශ කරන්නේ. ආරම්භනේ ස්පර්ශ කළේ නැත්නම් ඊළඟ සිද්ධිය සිද්ධ වෙන්න විදිහක් නැහැ. මොකද්ද පස්සපච්චා වේදනා. අරමුණු රසය හඳුනා ගන්න එක තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට අරමුණු රසය හඳුනා ගන්නට සමත් වෙන්නේ ස්පර්ශය සිද්ධ වුණොත් විතරයි. ඉතින් ඒ ස්පර්ශය කියලා කියන්නේ අර රූපය ඇස සමග ස්පර්ශ වීම ගැන නෙමෙයි. ඒක ස්පර්ශ වුණයි කියලා රසය හඳුනා ගන්නට ධර්මතාවයක් එතන ක්‍රියාත්මක වෙන්නේ ඒ රසය හඳුනා ගැනීමේ ධර්මතාවය විඥාන ක්‍රියාවලිය. ඒ ඒ ඒ හැකියාව තියෙන විඥාණයටයි. එහෙම නැත්නම් දැන් අපි හිතමු මිටියකින් අපේ ඔළුවට ගැහුවොත් ඒකේ වේදනාව අපට දැනෙනවා. ඒ මිටියෙම ගලකට ගැහුවන් පස්සේ අර වගේම සිද්ධියක් එතන සිද්ධ වෙනවා. සිද්ධ වුණයි කියලා ඒක දැනගන්න මොකක්වත් ශක්තියක් එතන නැහැ. එහෙම නැත්නම් අර රූප කලාපවල තෙරපීමත් එක්කලා පටවි ධාතුවෙන් පටවි ධාතුව ඝර්ෂණය වෙනකොට ඒ අතර ඇති වෙන කම්පනය ඒ කම්පනයේ පීඩනය ඒ අපේ හිස් කබලේ ඇති වුණා වගේම අර ගලෙහිත් ඇති වෙනවා ඒ ගලේ ඇති වුණාට දැන් ඒ ගලට විඥානයක් නැති නිසා මේක මැනගන්න මේක දැනගන්න ක්‍රියාවලියක් නැහැ. ඉතින් ඒකට අපි අපි හිත මොකක් හරි උපකරණයක් හයි කරලා තිබ්බනම් අන්න ඒකේ පීඩණය මෙච්චරයි කියලා ඒකෙන් භෞතික වශයෙන් යම්කිසි මැන ගැනීමක් කරන්න පුළුවන්. එතකොට සිත විසින් අර මේ බාහිර ආයතනයයි ආධ්‍යාත්මික ආයතනයයි දෙක සම්බන්ධ වෙනකොට ඒ සම්බන්ධ වීම හේතු කොටගෙන විඥානයේතනට සහභාගී වෙනවා සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වුණු සැනින් තමයි විඥානයේ විසින් අර ආරම්භණය ස්පර්ශ කරන්නේ ඒ ස්පර්ශ කිරීම හේතු කොටගෙන තමයි පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං ඊතුරු සමස්ත ක්‍රියාවලියම එතනින් එහාට සක්‍රිය වෙන්නේ. නිසා අපි මෙතනදි තේරුම් ගන්නට ඕන ආලෝකය තියනවා නම් ඇසේ පෘෂ්ඨය මත තියෙන උපය තියනවා නම් බාහිර වස්තුන් තියනවා නම් ඒ ආලෝකය හේතු කොටගෙන අර වස්තුන්ගේ ඡායාව නේත්‍රෙහි පතිත වෙන්නට පුළුවන්. ඒ පතිත වීම නෙමෙයි මේ චක්කු සම්පස්ස කියලා කියන්නේ එතනට විඥානයේ පැමිණීම හේතු කොටගෙන අර බාහිර ආරම්මණය ස්පර්ශ කරන්නා වූ මානසික ස්පර්ශයයි මෙතන පස්ස කියලා හඳුන්වන්නේ. එතකොට ඒකට බාහිර ආයතනයත් සම්බන්ධයි ආධ්‍යාත්මික ආයතනයත් සම්බන්ධයි. චක්කු රූප කියන දෙකම සම්බන්ධයි. ඊළඟට විඥාන මානසික ක්‍රියාවලියත් එතනට සම්බන්ධයි. දැන් ඔය තුනේම එකතුවෙන් තමයි අර ස්පර්ශය නැමැති ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. නිසා පස්ස කියලා මෙතන හඳුන්වන්නේ මනසේ එහෙම නැත්නම් සිතේ හටගන්න එක්තරා ගුණයක් ඒවත් චෛතසික ධර්මයක්. එතකොට දැන් ඔය විදිහටම තමයි ඉතිරි ටික. සෝත සම්පස්ස සෝත සම්පස්ස කියලා කිව්වන් පස්සේ බාහිර තියෙන යම් යම් කම්පනයන් ශබ්ද තරංග අපේ කනේ හැපෙනවා කනේ විතරක් නෙමෙයි මූණෙත් හැපෙනවා ඇඟෙත් හැපෙනවා හැමතැනම හැපෙනවා ඒ ශබ්ද තරංගේ ශබ්ද තරංග කනේ විතරක් හැපෙනවා කියලා නියමයක් නැහැනේ හැම එක මේ බිත්තිවලත් හැපෙනවා ගස්වලත් හැපෙනවා ඕනම තැනක හැපෙනවා හැපුණා වුණාට ඒ ශබ්ද තරංගය තරංගයේ තියෙන ඔපය හඳුනා ගන්නට පුළුවන් විදිහ එහෙම නැත්නම් ඒක උරා ගන්නට පුළුවන් විදිහ ඒක ග්‍රහණය කර ගන්නට පුළුවන් විදිහේ ඔපයක් තියෙන්නේ කනේ කන ඇතු කන අභ්‍යන්තරේ එතකොට ඒ කන අභ්‍යන්තරේ පිහිටලා තියෙන ඒ සූක්ෂම ඔපය මත තමයි අර බාහිරින් එන ශබ්ද තරංග යම් කම්පනයක් ඇති කරන්නේ ඒ කම්පනයක් ඇති කරන්න පුළුවන් වෙන හැටියට තමයි කණේ අභ්‍යන්තරය සැකසීලා එතකොට ඒ ශබ්ද තරංගයේ හේතු කොටගෙන අනිත් තැන්වලත් ශබ්ද තරංග හැපෙනවා. අපේ ඇඟෙත් හැපෙනවා, බිත්තියෙත් හැපෙනවා. හැපුණා වුණාට ඒ අනිත් තැන්වල හැපීමේදී ඒ ශබ්ද තරංගය හඳුනා ගන්නට අවශ්‍ය විඥානයේ පහළ වීමේ ගුණාත්මක බව හැමතැනම නැහැ. හැබැයි කනේ ඒක හැපෙනකොට වහාම අර අපි මුලින් කිව්ව විදිහේ ක්‍රියාවලියක් වෙනවා. මොකද්ද එතෙක් පවතිච්ච භවාංග චිත්ත සම්තතිය චලනය වෙනවා. ඊට පස්සේ ඒක ඛණ්ඩණය වෙනවා. ඛණ්ඩණය වෙලා පංචද්වාර වජ්ජන සිතක් ඇති වෙනවා. කොහෙන්ද මේ ස්පර්ශය ආවේ කියලා. ඊට පස්සේ හඳුනා ගන්නවා මේ කනට තමයි මේ අරමුණ යොමු වුනේ කියලා. ඒ ඒක දැනගත්තු ගමන් ඊට පස්සේ සෝත විඥානයක් ජනිත වෙනවා. අන්නේ ජනිත වෙන සෝත විඥානේ ඇයි ඒකට සෝත විඥානය කියලා කියන්නේ ශ්‍රෝතස එහෙම නැත්නම් කන පදනම් කොටගෙන ඒ සිත ජනිත වුණු නිසා. එතකොට ඒ කන පදනම් කොටගෙන ඇතිවෙච්ච සිතින් අර කනට අරමුණු වෙච්ච ශබ්දය හඳුනා ගන්නවා. එහෙම නැත්නම් ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශ කිරීම තමයි මෙතන සෝත සම්පස්සයයි කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ සෝත සම්පස්සය නිසා තමයි සෝත සම්පස්සජා වේදනා. එතකොට පස්සපච්චය වේදනා කියනකොට ඊළඟ කාරණේදී අර ස්පර්ශය නිසා තමයි එතනින් එහාට හඳුනා ගැනීම අරමුණු රසය හඳුනා ගැනීම ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට අරමුණු රසය හඳුනා ගන්නට විදිහක් නැහැ. මෙතන සෝත විඥානයක් ජනිත වුනේ නැතිනම්. ඒ නිසා සෝත විඥානයේ ජනිත වීම නිසා ඇතිවෙන ස්පර්ශය ගැනයි මෙතන මේ කතා කරන්නේ. මේ පටිච්චසම්පාද ක්‍රියාවලියේදී මේ මානසික ස්පර්ශය ගැනයි මේ අවධානය යොමු කරන්නේ. ඊළඟට ගාහන සම්පස්සයත් එහෙමයි. දැන් ගන්ධය අපේ ඇඟෙත් හැපෙනවා, ගහෙත් හැපෙනවා, බිත්තියෙත් හැපෙනවා. එතකොට ඇහෙත් හැපෙනවා. කනෙත් හැපෙනවා හැමතැනම හැපෙනවා හැපුණා වුණාට දැන් ඒක හරියට ස්පර්ශ කිරීමේ අදාළ ආයතනය තියෙන්නේ නාසය අභ්‍යන්තරේ නාසය අභ්‍යන්තරේ තමයි ඒ ගන්ධය නැමැති ස්වභාවය හඳුනා ගන්නට අදාළ උපය තියෙන්නේ ඒ ගන්ධය ඇහි හැපුණයි කියලා ඇහි උපය එක හඳුනා ගන්නට සමත් වෙන්නේ නැහැ කනේ හැපුණයි කියලා ඒ ගන්ධයක් හඳුනා ගැනීමේ හැකියාවක් කනේ තියෙන ඔපයට නැහැ. කයේ හැපුණයි කියලා කයේ ඒක හඳුනා ගැනීමට අදාළ ඔපයක් නැහැ. ඒක හඳුනා ගන්න අදාළ ඔපය තියෙන්නේ නාසිකයේ අභ්‍යන්තරයේ පමණයි. ඒ නිසා තමයි එය ඝාන ආයතනයයි කියලා හඳුන්වන්නේ. අර ගන්ධය ස්පර්ශ වෙලා මේ මානසික ක්‍රියාවලිය ජනිත වෙමින් කෙලස් උපදවන්නට භව පැවැත්ම දිගින් දිගට පවත්වන්නට මේ පංචස්කන්ධ ක්‍රියාවලිය නඩත්වීමේ එක් ආයතනයක් එතන. එතකොට ඒකට ගෝචර වෙන කාරණේ ආවහම තමයි ඒක ගෝචර කරගන්නේ. ඉතින් එතනදිත් අර විදිහම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතෙක් පැවතුණු භවාංගයේ චලනයේ වෙලා භවාංග උපච්ඡේදනයේ වෙලා ඊට පස්සේ තමයි පංචද්වාරා වජ්ජනේ ඊළඟට මේ නාසයටයි අරමුණු උනේ කියලා එතන සෝත විඥානයක් පහළ ඝාන විඥානයක් පහළ වෙනවා. ඒ පහළ වෙන ඝාන විඥානය විසින් අර ගන්ධය ස්පර්ශ කිරීම තමයි මෙතන ඝාන සම්පස්සජ කියලා ඝාන සම්පස්ස කියලා හඳුන්වන්නේ. ඊළඟට જીවහා සම්පස්ස. જીවහා සම්පස්සයත් ඒ විදිහටමයි රසය කියන එක හඳුනා ගන්නට ස්පර්ශ කරන්නට පුළුවන් එක්තරා ගුණයක් දිවෙහි තියෙනවා. නමුත් ඒ දිවෙන් කරන ස්පර්ශය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එතනට විඥානයේ පැමිණීමෙන් ඒ විඥානයේ විසින් අර රසය ස්පර්ශ කිරීම. ඊළඟට කාය සංපස්ස. දැන් කාය සංපස්සයට එනකොට මේක ටිකක් එකම ක්‍රියාවලිය තමයි. හැබැයි ටිකක් රළු ගතියක් තියෙනවා. ඒ මොකද අර ඇහැට රූප ඡායාව ස්පර්ශ වෙනකොට කනට ශබ්ද ඡායාව ස්පර්ශ වෙනකොට නාසයට ගන්ධේ ඡායාව ස්පර්ශ වෙනකොට දිවට රස ඡායාව ස්පර්ශ වෙනකොට වඩා කයට පොට්ටබ්බය පොට්ටබ්බ කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ එතකොට මේවා තමයි කයට ස්පර්ශ වෙන්නේ. එතකොට ඒ කයට පොට්ටබ්බය ස්පර්ශ වෙනකොට අරීට වඩා රළු ගතියක් මෙතන ක්‍රියාත්මක වෙනවා. මොකද මෙතන මේ භූත රූපයන්ගේ ස්පර්ශයක් ඇති වෙනවා. දැන් කයෙත් තියෙනවා පඨවි තේජෝ වායෝ. එතකොට බාහිරිනුත් තියෙනවා පඨවි තේජෝ වායෝ. එතකොට මේවා හඳුන්වනවා භූත. භූත කියලා කියන්නේ මහත් මහත් ආකාරයෙන් ලෝකයේ තුල विद्यमान වෙන නිසා. ඒ වගේම රළු ස්පර්ශයන් ඇති කරන්නට සමත් වෙන්නේ ඒ භූත රූප. ඒ භූත රූපයන්ගෙන් හැදුණු දේවල් තමයි අපි භෞතික කියලා කියන්නේ. දැන් භෞතික දේ අපිට අතින් අල්ලන්න පුළුවන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ස්වરૂපයක් තියෙනවා භෞතික දේවල්. ඇයි ඒවට භෞතික කියලා කියන්නේ? අර භූත රූප වලින් සැකසුණු නිසා තමයි භූත එක භෞතික කියලා හඳුන්වන්නේ. එතකොට අර දැන් ඇසට ඇති වෙන රූප ඡායාවේ ස්පර්ශය එතන රූප සද්ද ගන්ධ රස මේවා භූත රූප නෙමෙයි ඒවා භූත රූප නිසා ඇතිවෙන අවශේෂ රූප. ඒවට කියන්නේ උපාදාය රූප කියලා. අර අර ප්‍රධාන රූප කොටස පටවියාපෝ තේජෝ වායෝ කියන හතර තමයි මහා භූත රූප. ඒවා නිසා හටගන්නා සූක්ෂම රූප තමයි අර රූප සද්ද ගන්ධ රස ආදී. එතකොට ඒ සූක්ෂම රූප ස්පර්ශ වීම තරම් රළු නැහැ. කයට ඍජුවම භූත රූප ස්පර්ශ වෙන නිසා එතන රළු ස්පර්ශයක් ගොඩ නැගෙනවා. අන්නේ රළු ස්පර්ශය නිසා ඒ කාය සංපස්සජයෙන් ඇතිවෙන වේදනාව සුඛ හෝ දුක්ඛ වශයෙන් වඩා රළු ආකාරයෙන් හඳුනා ගන්නවා. හැබැයි අර චක්කුසෝත ඝාන ජීවහා කියන ඒ වයිදිතා සෞම්‍ය ස්පර්ශයක් නිසා ඒ ස්පර්ශයෙන් ඇති ඇති කරන්නේ උපේක්ඛා සහගත ගතියක්. ඒ කියන්නේ මධ්‍යස්ත මධ්‍යස්ත විඳීමක් තමයි එතනදී ඇති කරන්නේ. හැබැයි කයින් ඇති කරන්නා වූ විඳීම සුඛ දුක්ඛ කියන දෙපසින්ම හඳුනා ගන්නට පුළුවන්කම තියෙන උපේක්ෂා වශයෙන් ක්‍රියාත්මක වෙන්නට උපේක්ෂා වශයෙන් පසුව හඳුනා ගන්නවා එතකොට සුඛ දුක්ඛ වශයෙන් මූලික වශයෙන්ම අර කාය විඥානය විසින් මේ රළු වශයෙන් හෝ සෞම්‍ය වශයෙන් ඒක ඍජුවම හඳුනා ගන්න. ඊළඟට මනෝ සම්පස්ස. මනෝ සම්පස්සය කියලා කියන්නේ මනසට යම් යම් අරමුණු. එතකොට දැන් ඇසට පුළුවන්කම තියෙන්නේ රූප ඡායාව ස්පර්ශ කරගන්නට විතරයි. කනට හැකියාව තියෙන්නේ ශබ්ද ඡායාව ස්පර්ශ කරගන්නට විතරයි. නාසයට හැකියාව තියෙන්නේ ගන්ධ ඡායාව ස්පර්ශ කරගන්නට විතරයි. කයට හැකියාව තියෙන්නේ පඨවි තේජෝ වායෝ කියන මේ පොට්ටබ්බය ස්පර්ශ කරගන්න විතරයි. හැබැයි මනසට පුළුවන්කම තියෙනවා බාහිර රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ බාහිර කරුණු හයම බාහිර කරුණු හයම ස්පර්ශ කිරීමේ හැකියාව මනසට මනෝ ඉන්ද්‍රියට තියෙන. ඒක තමයි මනසේ තියෙන විශේෂත්වය. අනෙකුත් ඉන්ද්‍රියන්ට පුළුවන්කම තියෙන්නේ බාහිර ආයතන වලින් එක් ආයතනයක් ස්පර්ශ කරන්නට විතරයි. හැබැයි මනෝ ආයතනයට පුළුවන්කම තියෙනවා බාහිර ආයතන 6ම. මොනවද බාහිර ආයතන 6? රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. මේ 6ම ස්පර්ශ කරන්න පුළුවන් මනෝ ආයතනයට. අන්න ඒ විදිහට ස්පර්ශ කරමින් මනස විසින් ඇති කරගන්නා වූ ස්පර්ශය තමයි මෙතන මනෝ සංපස්සජ කියලා හඳුන්වන්නේ. නමුත් මේ මනෝ සංපස්සජය නිසා ඒ තනත්තාට සෝමනස්ස, දෝමනස්ස ආදී නොයෙක් දේවල් පසුව ඇති ඇති කරනවා. මූලික වශයෙන් එහි රසය හඳුනා ගත්තට පස්සේ. එතකොට දැන් මේ විදිහට ස්පර්ශය 6 ආකාර වෙනවා කුමක් නිසාද ආයතන 6න් ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6න් තමන්ගේ පංචස්කන්ධය සම්බන්ධ ආයතන 6න් තමයි බාහිර ආයතන හඳුනාගන්නේ එහෙම නැත්නම් ස්පර්ශ කරන්නේ ඒ ස්පර්ශ කිරීමේදී චක්කුසෝත ගාන જીවහා කාය මනෝ කියලා විඥාන හයක් ඇති වෙනවා ඒ ඇති වෙන විඥානයන් පදනම් කොටගෙන ඒ විඥානයන්හිම පවතින අරමුණ ස්පර්ශ කරන්නා වූ ගුණය තමයි මෙතන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා සය ආකාරයකින් දක්වන්නේ. එතකොට ඒක තමයි සලායතන පච්ච අපස්සෝ මේ ආයතන හය නිසා ස්පර්ශය හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඊළඟට පස්සපච්චා වේදනා. ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. මොකද්ද වේදනාව කියලා කියන්නේ? ආරම්මන රසය හඳුනා ගැනීම. ආරම්මන රසය විඳ ගැනීම. එතකොට ආරම්මන රසය විඳින්නට පුළුවන් වෙන්නේ ස්පර්ශයක් සිද්ධ වුණොත් විතරයි. දැන් අපි මුලින් උදාහරණය හැටියට කිව්වා කැඩපතේ රූප ඡායාව පතිත උණයි කියලා ඒක හඳුනා ගන්නට විඥානයක් ක්‍රියාත්මක උනේ නැත්නම් ඒ මොනවා පතිත උනාද කියලා කැඩපත දන්නෙත් නැහැ රූපය දන්නෙත් නැහැ ආලෝකය දන්නෙත් නැහැ මොකක්වත් දන්නේ නැහැ එතකොට ඒකේ රසයක් විඳ ගන්නට පුළුවන් කමක් නැහැ ඒ නිසා විඥානයක් ක්‍රියාත්මක වෙන තැන ඒ විඥානයේ ස්පර්ශය සිද්ධ වුණාට පස්සේ තමයි අන්න ඒ විඥාන ස්පර්ශය පාදක කොටගෙන එය නිසා විඳීමක් ජනිත වෙනවා එහෙම නැත්නම් අරමුණු රසය හඳුනා ගන්න. අන්නේ අරමුණු රසය හඳුනා ගැනීම තමයි වේදනා කියලා හඳුන්වන්නේ. පස්සපච්චය වේදනා. එතකොට අපි සිහිපත් කළා ඇසින් කනින් නාසයෙන් දිවෙන් මේවයින් ඇතිවෙන ස්පර්ශයන් බොහොම සෞම්‍යයි. ඒ සෞම්‍ය ස්පර්ශයන් නිසා තමයි එතනදී උපේක්ඛා සහගත චක්කු විඥාණය උපේක්ඛා සහගත චක්කු විඥාන. කුසල විපාකයක් හැටියට ඇති වුණත් අකුසල විපාකයක් හැටියට ඇති වුණත් චක්කු විඥානය උපේක්ඛා සහගතයි ඇති. සෝත විඥානය උපේක්ඛා සහගතයි. ධාන විඥානය උපේක්ඛා සහගතයි. ජීවහා විඥානය උපේක්ඛාසාරක. හැබැයි මනෝ කාය විඥානය ඇති වෙනකොට ඒ කාය විඥානය උපේක්ඛාසහගත නෙමෙයි එක්ක සුඛ සහගත එක්ක දුක්ඛ සහගත. ඇයිද? කුසල විපාකයක් හැටියට ඇති වෙනවා නම් සුඛ සහගතයි අකුසල විපාකයක් හැටියට ඇති වෙනවා නම් දුක්ඛ සහගතයි. ඊළඟට මනෝ විඥානය සෝමනස්ස සහගත වෙන්න පුළුවන්, දෝමනස්ස සහගත වෙන්න පුළුවන්, උපේක්ඛා සහගත වෙන්නට පුළුවන්, ඒ ස්පර්ශ කරන ස්වභාවය මත. දැන් ওই විදිහට තමයි මේ ස්පර්ශයේ හේතු කොටගෙන අර වේදනාව කියන එහෙම නැත්නම් ආරම්මණයේ රසය මේ ඉන්ද්‍රයන් විසින් හඳුනා ගන්න. එතකොට දැන් ඒ අරමුණු රසය හඳුනා ගැනීම සහ මේ කියන ස්පර්ශය කොච්චර ශක්තිමත්ව සිද්ධ වෙනවද කියන කාරණය මත තමයි එතනින් එහාට දේවල් තීරණය වෙනවා. ඒ කියන්නේ දැන් මේ ඇතිවෙච්ච වේදනාව වේදනාව සෝමනස්ස සහගත වෙනවද දෝමනස්ස සහගත වෙනවද උපේක්ඛා සහගත වෙනවද සුඛ සහගත වෙනවද දුක්ඛ සහගත වෙනවද කියන මේ වේදනාවේ අඩු වැඩිකම් තීරණය වෙන්නටත් අර ස්පර්ශය කොහොමද සිද්ධ වුනේ කියන ස්වභාවය තීරණය එතකොට ස්පර්ශ වෙන ආකාරයට වේදනාව ඒ ස්පර්ශය සහ වේදනාව සිද්ධ වෙන ආකාරය මත තමයි මේවාෙහි හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. දැන් මදුපිණ්ඩික සූත්‍රයේදී මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා චක්කුංචාවසෝ රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ අසත් රූපයත් දෙක එකතු වීමෙන් චක්කු විඥානය හටගන්නවා ඒ තුනම මුසු වීම නිසා තමයි ස්පර්ශය හටගන්නේ ඊළඟට පස්ස පච්චා වේදනා. ඒ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. ඊළඟට යම් වේදේති තං සංජානාති. එතකොට යමක් විඳිනවාද? ඒ කියන්නේ යම් යම් ආකාරයකින්ද විඳින්නේ. ඒ කියන්නේ අරමුණේ රසය හඳුනාගන්නේ යම් ආකාරයකටද? අන්න ඒ විදිහට තමයි අරමුණ හඳුනාගන්නේ. දැන් මේක හරීම වැදගත් අවස්ථාවක් වෙනවා. මොකද අරමුණ කොච්චර ප්‍රබල වුණත් අරමුණ කොච්චර දුබල වුණත් අරමුණ කොච්චර හොඳ වුණත් නරක වුණත් ඒක නෙමෙයි අදාළ වෙන්නේ. අදාළ වෙන්නේ ඒ අරමුණ ස්පර්ශ කරලා ඒක විඳින්නේ කොහොමද? ඒ අනුව තමයි අපිට ඒ අරමුණ පිළිබඳව යම් අදහසක් ඇති වෙන්නේ. සංජානනය. සංජානනය කියලා කියන්නේ හැඳිනීම. එතකොට ඒ පිළිබඳව අපි සංඥා ගන්නෙ එතනින් තමයි. උදාහරණයක් හැටියට මේ මගේ මිතුරෙක්ය මේ මගේ සතුරෙක්ය කියලා අපි යම්කිසි කෙනෙක් සංජානනය කරගන්නේ හඳුනාගන්නේ කොහොමද? ඒතනත්තාගේ සත්පුරුෂ අසත්පුරුෂ බව නිසා නෙමෙයි. ඒතනත්තා සත්පුරුෂයෙක් වුණත් අසත්පුරුෂයෙක් වුණත් ඒතනත්තා කරන කියන දේවල් නිසා මට සුවයක් උපදිනවා නම් සතුටක් උපදිනවා නම් එතකොට ඒ සිද්ධ වෙන ඒ ගොඩනගෙන අරමුණු වලට මම ප්‍රිය කරනවා නම් මම ප්‍රිය කරන ආරම්මන ගොඩනගන්නට ඒතනත්තා සහාය වෙනවා නම් එතකොට ඒ ඒ මනුස්සයා අසත්පුරුෂයෙක් වුණත් මට ඒතනත්තා සංජානනය වෙන්නේ මගේ මිතුරෙක් හැටියට මට ප්‍රියශීලී කෙනෙක් හැටියට මම කැමති කෙනෙක් හැටියට මම ඒතනත්තාට කැමති එතකොට ඇයි කැමති වෙන්නේ යම් වේදේති තං සංජානාති යම් ආකාරයකින් නම් විඳින්නේ ඒ විදිහට තමයි හඳුනාගන්නේ. එතකොට සමහර වෙලාවට මේ හොඳ සත්පුරුෂ කල්යාණ මිත්‍රේ නමුත් ඒතනත්තා තමන් අකමැති විදිහට තමන් ගැටෙන විදිහට තමන් අප්‍රිය කරන විදිහට දේවල් නැවත නැවත පමුණුවනවා. ඒ පමුණුවන්නේ යහපත පිණිස වෙන්නට පුළුවන්. හැබැයි යහපත පිණිස පැමිණෙවුවා වුණාට යන් වේදේති තං සංජානාති. මේ කර්කශ ආකාරයෙන් නම් ඒවා Taman අත්විඳ ගන්නේ අරමුණු රසය හඳුනා ගන්න. ඒ පුද්ගලයා Tamanට විරුද්ධ කෙනෙක් විදිහට තමන් කැමති නැති කෙනෙක් විදිහට. එහෙනම් ඒ විදිහට තමයි හඳුනාගන්නේ. එතෙන් මෙන්න මේ විදිහට ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මේ අරමුණු ගන්නකොට ඇත්තටම අපි ඇසින් හඳුනා ගන්නවා කියලා කිව්වට අපි හඳුනා ගන්න ඇසින් නෙමෙයි සිතින්. කනෙන් ශබ්ද හඳුනා ගන්නවා කියලා කිව්වට කනෙන් නෙමෙයි හඳුනාගන්නේ සිතින්. සෝත විඥානය ඊට පස්සේ එතනින් එහාට මනෝ විඥානයන් ක්‍රියාත්මක වෙනවා. එහෙම සිත් සමූහය සමූහයකින් තමයි මේ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. හැබැයි දැන් මේ හඳුනා ගැනීමට මේවා ස්පර්ශ වෙලා මේ මේ විඳීම එහෙම නැත්නම් අරමුණු රසය කොහොමද ගන්න කියන එක තීරණය ඒ ඒ මත තමයි තීරණය වෙන්නේ කොහොමද හඳුනාගන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අපිට බාහිර බාධක බොහොමයක් ඔය අතරේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අභ්‍යන්තර බාධක බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මානසික බාධක බොහොමයක් ක්‍රියාත්මක ඔය බාහිර අභ්‍යන්තර මානසික සියලු බාධකත් එක්කලා යම් විදිහකට අර සංඥා සටහන් ගන්නවද අවසානයේ ඒ විදිහට තමයි අපි ලෝකය හඳුනාගෙන තියෙන්නේ. එතකොට මේ ලෝකයේ තියෙන නිවැරදි தත්ත්වයද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. තම තමන්ට අනන්‍යකාරයි. දැන් අපි හැමෝටම එකම ලෝකයක් තියෙනවා. ඒ ඒ කියන්නේ භෞතික වශයෙන් ගත්තහම එකම ඉර, එකම හඳ, එතකොට සුළඟක් හැමෝත් එකම සුළඟ තමයි අපේ ස්පර්ශ වෙන්නේ. එතකොට S2 අරලා බැලුවෙන් පස්සේ එක තැන ඉන්න අයට එකම වගේ දර්ශන ටිකක් තමයි පේන්නේ. යම්කිසි හඬක් මතු කළොත් හැමෝට මේ එකම හඬ තමයි ඇහෙන්නේ. නමුත් එහෙම වුණාට එක එක්කෙනා ඒව හඳුනාගන්නේ එක් එක් විදිහට සංඥායති කරගන්න. දැන් අර පෙර දිනක අපි සිහිපත් කළේ එක මහත්මයෙකුට අපි සිහිපත් කළා මේ අපි ගාන්ටාරයක් පූජා කළාය කියලා. ඉතින් ඒ පින්කම ගැන අපි නැවත නැවත බොහොම ගෞරවයෙන් මතක් කළා. ඉතින් මතක් කරනකොට එතුමා එකවරම කිව්වා "හාමුදුරනේ ගාන්ටාර පූජා කරන එක පින්කමක්ද" කියලා මගෙන් අහනවා. මම කිව්වා "ගාන්ටාරයක් පූජා කරන එකද බුදුහාමුදුරන්ට පූජා කරන්නේ. උන්වහන්සේගේ උන්වහන්සේ මේ කෝටියක් සක්වල සත්වයින්ට ධර්මය දේශනා කළා උන්වහන්සේගේ දහම් හඬ සිහිපත් කරලා ඒ අෂ්ටාංග සමන්වාගතෝ බ්‍රහ්මස්වරය සිහිපත් කරලා අපිට බුදුරජාණන් වහන්සේට සබ්ද පූජාවක් හැටියට ඝණ්ඨාරයක් පූජා කරන්න පුළුවන්. ඉතින් එතකොට එතුමා කිව්වා මේ ඝණ්ඨාරයක් කියලා ඒ වචනේ ඇහෙනකොට මතක් වෙනකොටම හම්දුනේ මට නම් පිංකමක් නෙමෙයි මට මහා බයක් තමයි හිතට ඇති වෙන්නේ එහෙම නැත්නම් එක්තරා අප්‍රසාදජනක ගැටුම්කාරී හැඟීමක් තමයි ඇති වෙන්නේ. මම ඇහුවා ඇයිද කියලා. එතකොට එතුමා කිව්වා කුඩා කාලේ පාසල් යනකොට කොළඹ ඉස්කෝලේකට ගිහිල්ලා තියෙන. ඉතින් ඒ ඉස්කෝලේ අල්ලපු තාත්තෙන් එහා පැත්තේ පන්සල. පන්සලේ අඹ ගහක් තියෙනවා. ඉතින් ළමයි ඉඩ ලැබිච්ච ගමන් අර තාප්පෙන් පැනලා ගිහිල්ලා අර අඹ ගහේ අඹ කඩනවා. ඉතින් මේක කරන්න එපා කියලා විදුහල්පතිතුමා තහනම් නියෝග දාලා තියෙනවා. ඒත් හරියන්නේ ඉතින් දවසක් මේ කියන මහත්මයයි තව දරුවෝ කීප දෙනෙකුයි ඔක්කොම එකතු වෙලා කියන්නේ ඔහොත් ඒ පාසලේ කුඩා පන්තියේ ඉගෙන ගන්නකොට ඉතින් ගිහිල්ලා අර අඹ ගහේ අඹ කඩනකොට දායකයෙක් කොහොම හරි මේක දැකලා ගන්ටාරේ ගහගෙන ගහගෙන ගිහිල්ලා එතකොට මිනිස්සු එකතු වෙලා කොල්ල ටික අල්ලගෙන ඊට පස්සේ විදුහල්පතිතුමාට බාර දීලා හොඳටම ගුටිකා. ඉතින් එතකොට දැන් ගන්ටාරේ කියනකොටම එතුමාට මේ අප්‍රසන්න සිද්ධිය තමයි මතක් වෙන්නේ. එතකොට දැන් මට ගන්ටාරයක් කියනකොට කුසල සංඥාවක් එනවා. එතුමාට ගන්ටාරයක් කියනකොට එක්තරා කටුක අප්‍රසන්න හැඟීමක් එනවා. කුසල් සිතක් නෙමෙයි ඇති වෙන්නේ. එතකොට ඇයි යම් වේදේති තං සංජානාති යම් ආකාරයකටද වින්දේ ඒ විදිහට තමයි හඳුනාගත්තේ. එතකොට ලෝකේ තියෙන්නේ මොකද්ද කියන්න අපි දන්නේ නැහැ. අපි මේ ඉන්ද්‍රියන්ගෙන් දේවල් අවසානයේ හඳුනාගන්නේ අපි ඒව ඇතුළට අරගෙන තියෙන විදිහට. අපි ඒව ස්පර්ශ කරලා තියෙන විදිහට, ඒ ස්පර්ශ කරපු වෙලාවේ අපිට දැනුණු විදිහට, විඳපු විදිහට. එහෙම තමයි අපි දේවල් හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මේ අතර ගොඩාක් බාධක සහ විකෘතිතා මතුවෙන්නට පුළුවන්. ඒකයි අපි කිව්වේ බාහිර බාධක, අභ්‍යන්තර බාධක, මානසික බාධක ගොඩක් මතුවෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් ඔන්න ඇහැට රූපයක් අරමුණු වෙනවා. අරමුණු වෙනකොට මේ රූපය ඇහි ඉඳලා කොච්චරක් දුරින්ද තියෙන්නේ ඒ ඇහැයි රූපයයි අතර තියෙන දුර ප්‍රමාණය අඩු වැඩි වීම මත රූප ඡායාව ඇස විසින් හඳුනා ගන්නා ස්වභාවය අඩු වැඩි වෙනවා. ඊළඟට ඒ වෙලාවේ පවතින ආලෝක తত্ত্বය ආලෝක తত্ত্বය මත මේ රූපය ඇස විසින් හඳුනා ගන්නා ස්වභාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ එහි රූප ඡායාව ඇහැ මත පතිත වීම වෙනස් වෙනවා ආලෝකයේ අඩු වැඩි බව. ඊළඟට ඒ රූපය සහ ඇස තියෙන අතරතුර වායු ගෝලයේ ඒ වෙලාවේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය, දූවිලි අංශු ප්‍රමාණය අඩු වැඩි වෙන මට්ටම අනුව අර රූප ඡායාව ඇසේ පතිත වෙන රටාව වෙනස් වෙනවා. ඊළඟට ඊළඟට ඒ වෙලාවේ ඔහුගේ නේත්‍ර ප්‍රොෂ්ඨය එහෙම නැත්නම් අර ඇසේ කළු ඉංගිරියාවෙහි තියෙන ඔපය වඩාම පැහැපත්ව තියනවද එහෙම නැත්නම් මොනවයින් හරි එක ආවරණය වෙලා තියෙද අපි හිතමු අවම වශයෙන් කඳුළු ටිකකින් හරි ආවරණය වෙලා තියෙනවා නම් අර රූප සටහන වඩා පැහැදිලි වෙන්නේ එක්තරා බොඳ වෙච්ච ස්වභාවයකින් ඔහුගේ නේත්‍රෙහි පතිත වෙයි ඊළඟට ඒ වෙලාවේ ඉතින් තව ඇහි සුද බැඳිලා හෝ මොන මොනවා හරි එහෙම ආවරණය මේ පටලය ආවරණය වෙලා තියෙනවා නම් ඒ අනුව අර දකින දර්ශනය වෙනස් වෙනවා. ඊළඟට ඒ වෙලාවේ ඔහුගේ ඇසේ රුධිර පීඩනය මොන ප්‍රමාණයේද ඒක මධ්‍යස්ත මට්ටමින්ද වේගය අඩුද වැඩිද ඒ ප්‍රමාණය මත ඔහු දකින දේ වෙනස් වෙන්නට පුළුවන් ඊළඟට ඒ අවස්ථාවේදී ඔහුගේ ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය නිර්වද්‍යව සාමාන්‍ය යථා තත්ත්වයෙන් පවතිනවද නැද්ද ඒ මත මේ රූප සටහන මොළය දක්වා sannivedanaya කිරීමේ ක්‍රියාවලිය අඩු වැඩි වෙනවා ඔහුගේ ස්නායු පද්ධතියේ යම්කිසි විකෘතිතාවයක් තියනවාද ඒ ස්නායු සමහර ඒවා මැරිලාද ඒවා හොඳට ප්‍රකෘතිමත්ව තියනවාද ඒ අනුව මේ මේ පණිවිඩය ගෙන යන එක අඩු වැඩි වෙනවා වෙනස් වෙනවා ඊට පස්සේ දැන් මොලේ මේ රූප හඳුනා ගන්නා නිශ්චිත කොටසක් තියෙනවානේ. එතකොට ඒ කොටස විසින් තමයි මේ රූප ඡායාවන් හඳුනාගන්නේ මොලේ විසින්. එතකොට ඒ රූප හඳුනා ගන්නා කොටස මොලේ හරියටම ප්‍රකෘතිමත්ව ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වීමේ අඩු වැඩිකම් තියෙනවා නම් ඒ අනුව මේ රූපය හඳුනා ගැනීම වෙනස් වෙන්නට පුළුවන්. දැන් ওই විදිහට බාහිර ගැටලු තියෙනවා කායික වශයෙන් ඇති වෙන්නට පුළුවන් ගැටලු තියෙනවා ඊළඟට ඒ වෙලාවේ අපි ඉන්න මානසික తත්වය මොකද්ද අපි තෘෂ්ණා මූලික මානසික తත්වයකින් නම් ඉන්නේ අර දකින්නේ ආදරය කළ යුතු ඇලුම් කළ යුතු වැළඳගත යුතු ලං කරගත යුතු අත්පත් කරගත යුතු දෙයක් වගේ සංඥාවකින් තමයි අපි ඒක දකින්නේ අපි ඒ වෙලාවේ ඉන්නේ පටිඝ මූලික සිතකින් නම් වෙනත් කාරණයක් එක්කලා ගැටිලා ද්වේෂමූලිකව නම් අපි කටයුතු කරන්නේ වෙලාවේ අර ඇහැට අරමුණු වෙච්ච රූප ඡායාව ප්‍රතික්ෂේප කළ යුතු, බැහැර කළ යුතු, ගැටෙන්නට සුදුසු විරෝධී ආකල්පයක් ඇති වෙන විදිහේ ප්‍රතිචාරයක් තමයි අතුලෙන් එන්නේ. එතකොට අපි ඒක හඳුනාගන්නේ සුබ විදිහට නෙමෙයි. එහෙම නැත්නම් යහපත් ආකාරයෙන් ඉෂ්ට ආකාරයෙන් නෙමෙයි හඳුනාගන්නේ. අනිෂ්ට ආකාරයෙන්. දැන් අපි ඔය කලිනොත් උදාහරණ හැටියට පැහැදිලි කරලා තියෙන්නේ දැන් කාර්යාලයේ මොකක් හරි ගැටුමක් ඇති වෙලා එහෙම නැත්නම් චිත්ත පීඩාවක් ඇති වෙලා එහෙම නැත්නම් වාහනේ එනකොට මොකක් හරි එකකට හිත නරක් වෙලා ගෙදර ආපු ගමන් එතකොට බිරිඳ කතා කරලා තේ එකක් හදන්නද එහෙම නැත්නම් ඇයිද මෙච්චරලා පරක් වුනේ එතකොට ඒ අහපු ගමන්ම කුපිත වෙනවා එතකොට මේ කුපිත වෙන්නේ දැන් අර හඬේ ප්‍රශ්නයක් නෙමෙයි අහපු එකේ ප්‍රශ්නයක් නෙමෙයි Taman ඉන්නේ රුස්සන් නැති මානසික තත්ත්වයක එතකොට දැන් අර ගෙදර හදන හුරතලා ඇවිදින් ඇඟේ දැවටුනොත් එතකොට ඌත් පයින් පාරක් කාලා වීසි වෙන්නට පුළුවන් එතකොට ඌ මොකුත් වැරද්දක් කළා නෙමෙයි. හැබැයි තමන් ඉන්නේ ගැටුම්කාරී මානසික තත්ත්වයක. එතකොට මේ තමන් ඉන්න මානසික තත්ත්වයත් එක්කලා තමන් සැකයෙන් නම් ඉන්නේ පෙනෙන දේ සැකසහිතවයි තමන්ට දැනෙන්නේ. තමන් බියෙන් නම් ඉන්නේ තමන්ට පෙනෙන දේ බිය සහිතවයි දැනෙන්නේ. ද්වේෂයෙන් නම් ගැටුම්කාරී විදිහට, තෘෂ්ණාවෙන් නම් ඇලෙන්නට සුදුසු විදිය. මේ විදිහට අපි ඉන්න මානසික தත්ත්වය මත තං සංජානාති. ඒක හඳුනාගන්නේ, ඒ අරමුණ හඳුනාගන්නේ, අරමුණ විඳින විදිහට විඳින්නේ කොහොමද? අර ඒ වෙලාවේ තියෙන බාහිර අභ්‍යන්තර සාධකත් එක්කලා. ඉතින් එතකොට ඇත්තට මෙතන තිබුණේ මොකද්ද? අපි දැක්කේ මොකද්ද? ඒ දැකපු දෙයින් අපි ඇත්තටම හඳුනාගත්තේ මොකද්ද? ඒකට අපි දක්වපු ප්‍රතිචාරය මොකද්ද? මේ සියල්ල අවසානයේ තීරණය වෙන්නේ එතන ගොඩනැගිච්ච පාරිසරික සාධකත් එක්ක. කාර්යසරික කියලා කිව්වෙන් පස්සේ අපේ මනස තුල ගොඩනැගෙන සාධකත් නාම රූප වශයෙන් මේ අභ්‍යන්තර බාහිර වශයෙන් ඇතුළත මේ සියලුම සාධක ඒ සියලුම සාධක හේතු ප්‍රත්‍ය මේවත් එක්ක තමයි අවසානයේ එතන ගොඩනැගෙන ඵලය හෙවත් අපි ඒ අරමුණ හඳුනාගන්නේ කොහොමද කියලා තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ හරීම සංකීර්ණ ක්‍රියාවලියක් තමයි මේ සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා කියන තැන දක්වා ක්‍රියාත්මක වෙන්නේ ඊටාම සංකීර්ණ ක්‍රියාවලිය. එතකොට දැන් මදුපිණ්ඩික සූත්‍රයේදී මහා කච්චාන හාමුදුරුව පැහැදිලි කරනවා යම් වේදේති තං සංජානාති යම් ආකාරයකින්ද විඳින්නේ ඒ විදිහට තමයි හඳුනාගන්නේ. එතකොට යම් සංජානාති තං විතක්කේති අපි හඳුනගන්න විදිහට තමයි මේ පිළිබඳ විතර්ක ගොඩනගන්නේ. විතර්ක කියලා කියන්නේ නැවත නැවත අරමුණ ගැන අවධානය යොමු කරන්නේ. විතක්ක චෛතසිකයෙන් කරන්නේ අරමුණ ගැන නැවත නැවත සිත යොමු කරනවා අවධානය යොමු කරනවා. දැන් අවධානය යොමු කරන හැම මොහොතකම යම් විදිහකටද හඳුනාගත්තේ හඳුනාගත්තු ස්වરૂපයෙන් තමයි අපි අවධානය යොමු කරන්නේ. අර සතුරෙක් විදිහට නම් හඳුනාගත්තේ මතක් වෙන මතක් වෙන ගානේ සතුරුවා කල්පයකින් තමයි අපි එදිහා බලන්නේ. ඒක ගැන හිතන්නේ. මෙත්‍රශීලීව නම් අපි හඳුනාගන්නේ ඒ අරමුණ මතක් වෙන මතක් වෙන වාරයක් පාසා බොහොම ප්‍රියශීලී මිත්‍රශීලී හැඟීමෙන් තමයි අපි ඒක ආවර්ජනා කරන්නේ. ඒ ගැන විතර්ක ගොඩනගා. එතකොට සැකමසු ස්වරූපයෙන් නම් හඳුනාගත්තේ අපි අරමුණු සිහි වෙන සිහි වෙන වාරයක් පාසා අපේ සැකය තමයි වර්ධනය වෙන්නේ. බියමුසු ස්වරූපයෙන් නම් ඒ අරමුණ හඳුනාගත්තේ අරමුණ සිහි වෙන සිහි වෙන වාරයක් පාසා විතර්කයෙන් නැවත නැවත අරමුණට අවධානය යොමු කරනකොට අර භීතිය තමයි වර්ධනය මේ විදිහට යම් ආකාරයකින් හඳුනා ගන්නවා යම් සංජානාති තං විතක්කේති ඒ හඳුනා ගන්නා දේ ඒ හඳුනාගත්තු විදිහත් එක්කලා තමයි එතනින් එහාට විතර්ක ගොඩ නගන්න පටන් ගන්න. ඊළඟට යම් විතක්කේති තං පපංචේති. එතකොට දැන් අර අපි විතර්ක ගොඩ නගන්නේ යම් විදිහකටද අන්නේ විතර්ක ගොඩ නගන විදිහ අනුව තමයි අපි ඊට පස්සේ ඒක පිළිබඳ ප්‍රපංච ගොඩ නගන්නේ. ප්‍රපංච කියලා කියන්නේ තණ්හා මාන දික්ටි වශයෙන් අර අරමුණ දිහා බලනවා කල්පනා කරනවා. එතකොට දිට්ඨි කියලා කිව්වේ සක්කාය දිට්ඨිය මුල් කරගෙන. දැන් මේ මම තමයි මේ දකින්නේ. මම තමයි අහන්නේ. ඔහු තමයි මට එහෙම කළේ. එත තමනොත් අන් අය පුද්ගල ස්වરૂපයෙන් සත්ව පුද්ගල ආත්ම ස්වરૂපේ සක්කාය දිට්ඨියෙන් ගන්න. ඊළඟට මාන සංසන්දනය කරන. ඊට පස්සේ තණ්හා. දැන් අර යම් යම් ආකාරයකින් වින්දන ඒ විඳපු ස්වરૂපය මත අපි තෘෂ්ණාව ජනිත කරගන්නවා. දැන් මේක පෙර දිනකත් අපි සාකච්ඡා කළා වේදනාව නිසා අපට තණ්හාව විතරක් නෙමෙයි ගැටීමක් ඇති වෙනවා, පටිඝයක් ඇති වෙනවා. එතකොට දැන් මේ කොටස අපි ඉදිරියේදී කතා කරනවා වේදනා පත්‍ය තණ්හා එතකොට වේදනා පච්චය තණ්හා කියලා කිව්වහම තණ්හා විතරක් නෙමෙයි ඇති වෙන්නේ. තණ්හාව තමයි ප්‍රධාන කාරණේ වෙන්නේ. එතනින් එහාට තණ්හාව නිසා තමයි පටිඝයත් ඇති වෙන්නේ. යමකට අපි ඇලුම් කරන නිසායි යම් දෙයකට අපි ප්‍රතිවිරෝධතාවයක් දක්වන්නේ. එතකොට යම් විතක්කේති තම් පපංචේති තණ්හා වශයෙන්, මාන වශයෙන්, දික්ටි වශයෙන් එතනින් එහාට ගන්නට පෙළඹෙන්නේ අර අපි විතර්ක කරන ආකාරයත් එක්ක. එතකොට මේ විදිහට දැවැන්ත සංකීර්ණ ක්‍රියාවලියක් ආරම්භ කරනවා කුමක් විසින්ද? මේ සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදන. හැබැයි මේ සංකීර්ණ ක්‍රියාවලිය ඇති කිරීම මේ ස්පර්ශය හෝ වේදනාව නිසාම සිද්ධ වෙනව නෙමෙයි එතනින් එහාට ඒවට දෙන අර්ථකතන මතයි සිද්ධ වෙන්නේ. ඒ ඒ ටික අපි ඊළඟ සතියේ කතා බහ කරනවා. ඒ පටලැවිල්ල කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. එතකොට මේ අපි දැන් මෙතෙක් කතා කරපු ටික. ඒ කියන්නේ අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතන සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදන දැන් මේ ටික අවිජ්ජා පත්‍යා සංඛාර කියන තැනින් ආරම්භ වුණාට පස්සේ එතන එතන කඩා ගන්න බැරි වුණොත් අවිද්‍යාව නිසා අපි සංස්කාර ගොඩනගලා ඒ සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥානයක් ඇති වුණොත් එක්කෝ අවිද්‍යාව කියන තැනින් අපි නවත්ත ගන්නට සමර්ථ වෙන්නට ඕන එහෙම නැත්නම් සංඛාරපච්චා විඥාන ඒ සංස්කාර හේතු කොටගෙන ප්‍රතිසන්දි විඥානයක් ජනිත වීමෙන්. එතන ප්‍රතිසන්දි විඥානයේ තීරණය වෙන්නේ භව තණ්හාවත් එක්කලා. එතකොට අපි ඒක එතනදි පැහැදිලි කරන්නේ මේ කර්මති විච්ච පමණට උපදින්නේ නැහැ භව තණ්හාව නිසා උපදින්නේ හැබැයි භව තණ්හාවට යම් භවයක උපද්දවන්නට කර්මය අවශ්‍ය වෙනවා. ඒතර කර්මය සහ භව තණ්හාව කියන මේ දෙකම ප්‍රධාන සාධක වෙනවා. මේ දෙකෙන් එකක්වත් නැතුව පවතින්න බෑ. හැබැයි එකකට විතරක් පවතින්නට බෑ. ඒ නිසා කර්මය නිසා උපදිනවාම කියලා විතරක් අපට කියන්න පුළුවන් කමක් එතන භව තණ්හාව ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අවිද්‍යාව කියන තැනින් මේ ප්‍රවාහය කඩා ගන්නට ඕන නැත්නම් භව තණ්හාව කියන තැනින් කඩා ගන්න ඕන. මේ දෙකෙන්ම කඩා ගන්න බැරුව අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන තැනට අර කුසල කුසල සංස්කාරයන් නිසා ප්‍රතිසන්දි විඥානය හට ගන්නා තැනට ආවට පස්සේ එතනින් ඉදිරියට මේ මේ දක්වා කතා කරපු ටික කිසිවෙකුට නවත්තන්න බෑ. ඒ කියන්නේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනං මේ කියන අංග හතර අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ඒවා ඒ නිසා හඳුන්වනවා අර මුලින් ඇතිවෙච්ච දේවල් වල ඵල. මුල මූලික වශයෙන් අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන මේවා තමයි හේතු. ඒ හේතු නිසා දැන් මේ මෙතනින් එහාට ගොඩ නැගෙන්නේ ඵල ටිකක්. මොනවද? විඥානපච්චය නාම රූපං එතකොට නාම රූප කියන එක නාම රූප දෙකම ඇති වෙනවද නාමයේ විතරක් ඇති වෙනවද රූපයේ විතරක් ඇති එහෙම විශේෂ අවස්ථා තියෙනවා ඒවා ගැන අපි ඒ කොටස කතා කරනකොට කතා කළා අරූප තලයේ කොහොමද රූප භවයේ කොහොමද කාම භවයේ කොහොමද අසඤ්ඤ මේ අසඤ්ඤ තලයේ කොහොමද මේ එක් එක් තැන්වල ඇතිවන ආවේනික වෙනස්කම් ඒවා අපි වෙනම කතා කළා එතකොට පොදුයි ගත්තන් පස්සේ විඥාන පත්‍යා නාම රූපං. ඒ මූලික ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූපය හටගන්නවා කියන එක ඒක අනිවාර්ය ක්‍රියාදාමයක්. එතකොට අර භවතණ්හාව කියන තැනින් නවත්ත ගන්න බැරි වුණා නම් ඒතනත්ත ප්‍රතිසන්දි විඥානය ලැබුවා නම් එතනින් එහාට මේ පියවර හතර රහතන් වහන්සේටවත් බුදුහාමුදුරුවන්ටවත් වළක්වන්න බෑ. ඇයි වළක්වන්න බැරි? දැන් ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙච්ච ගමන් ඒ භවයට අදාළ විදිහට නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනකොට සලායතන ක්‍රියාත්මක සලායතනම හෝ එහෙම නැත්නම් ආයතන කිහිපයක් හෝ එහෙම නැත්නම් අරූප තලය වගේ ගත්තොත් මන ආයතනයේ පමණක් හෝ ඒ කවර ආකාරයකින් හෝ එක් ආයතනයක් හරි පිහිටනවා එතකොට පිහිටියට පස්සේ සලායතන පච්චා පස්සෝ ඒ පිහිටන්නා වූ ආයතනේ පාදක කොටගෙන ස්පර්ශයන් හටගන්න. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ෂඩායතනෙන තියෙන තන ස්පර්ශයන් හයම පහළ වෙනවා. එතකොට අර බ්‍රහ්ම ලෝකවල වගේ චක්කු ආයතන සෝත ආයතන මන ආයතන තියෙන තැන්වල ඒ ස්පර්ශයන් පමණක් පහළ වෙනවා. ඊළඟට අර කියන අරූප තලයේ පහළ වුණාම එතන මන ආයතන ඒකට අදාළ ධර්මයන් මොහු වෙනකොට මන ආයතනයත් බාහිර ධර්ම ආරම්මණත් එකතු වෙනකොට එතන මානසික ස්පර්ශය සිද්ධ වෙනවා. එතකොට ඒ ස්පර්ශයන් නිසා පස්සපච්චය වේදනා. ඔය කියන ස්පර්ශයන් නිසා. එතකොට ඒක අසඤ්ඤ තලයට අදාළ නැහැ. මොකද අසඤ්ඤ තලයට අදාළ නැත්තේ එතන විඥානය නිෂ්ක්‍රීය නිසා. එතකොට විඥානයේ සක්‍රිය වූ හැම තැනකම පස්සපච්ච වේදනා. ඒ ස්පර්ශය නිසා අනිවාර්යයෙන්ම අරමුණු රස හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. දැන් මෙතනට එනකන් අර ප්‍රතිසන්දි විඥානයේ පටන් මෙතනට එනකම් මේ අවස්ථා හතර රහත් උනත් දුදු උනත් නවත්වන්නට බෑ. නවත්වනවා නම් වලක්වනවා නම් වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන් ඊළඟ පියවරේ ඉඳලා මොකක්ද වේදනා පච්චා තණ්හා එතකොට වේදනාව නිසා තණ්හාව ඇතිවීම කියන තැන තමයි ඊට පස්සේ ආයේ මේ මේ ප්‍රවාහය කඩනවා නම් කඩන්න පුළුවන් ඊළඟ සම්දිස්ථානය. ඉතින් ඒ සම්බන්ධව අපි ලබන සතියේ කතා කරනවා. එතකොට අද අපි මේ කතා කළේ පටිච්චසමුපාදයේ අංග දෙකක් පිළිබඳව සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා කියන කාරණා දෙක පිළිබඳව ඉතින් අපි හිතනවා මේ කාරණා ටික අදට ප්‍රමාණවත් කියලා. එhmenan අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට යොමු වෙනවා.